අට පසුපේ විනාඩි 3යි තත්පර 30යි. මේ ශ්‍රී ලංකා කුවන්විදුලි සංස්ථාවේ සවිශීය සේවයයි. ධර්මානුශාසනාව අද ධර්මානුශාසනාව පවත්වන දේශකයාණන් වහන්සේ ගාල්ල සනම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද කෑගල්ල උඩවේවල පඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ එළඹෙන විසක් පුර 15ක් පොහොව දවසට යෙදෙන 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සමරන්නට අපි අද සිට පිළිවෙතින් පෙළඹෙමු.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 උපපන්නෝ අසු අමුත්‍ර උපපන්නෝති සද්ධාවන්ත පින්වත්නි පින්වත්නි දරුවනේ ලෝතර ශාන්තිනායක අමාමෑණී බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධත්වයෙන් අවුරුදු 2600ක් සම්පූර්ණ කරන්නා වූ මේ වාසනාවන්ත ඒ බුදු සමය තුළ අපට සමීප වෙමින් පවතින්නේ ඒ උන්වහන්සේ සම්බුද්ධත්වයට පත් වුණ උතුම් වෙසක් සම්පෝය දිනේ ඒ අරමුණු කරගෙන ශ්‍රී සම්බුද්ධත්වය සිහිපත් කරමින් පිළිවෙතින් පෙළ ගැසෙන්නේ કોઈ ආකාරයකද කියන වග අපි මෙම ධර්ම දේශනා තුළින් විශේෂයෙන්ම විග්‍රහ කරලා බලමු අපේ බුදු ජීවිතය ඒ ලෝතුරා බුදු ගුණ බලෙන් බුදු මැණින් ආලෝකමත් කරගෙන අපේ ජීවිත අන්ධකාරය දුරු කරගෙන එළඹෙන්නා වූ විසක් කුම් පොහය නිමිති කරගෙන ඒ උතුම් 84000ක් ධර්මස්කන්ධයන්ගෙන් තිරාගත් රත්තරන් වගේ පවතිනා වූ ඒ ත්‍රිපිටක ධර්මයේ සඳහන් ඊටාම ශ්‍රේෂ්ඨ දීර්ඝ ධර්ම විස්තරයන් විග්‍රහයන් සිදු කරනු ලබන සූත්‍ර පිටකයට අයත් දීඝ නිකායෙහි දෙවෙනි කොටසේ ජන වසබ සූත්‍රය ඇසුරුනුයි අද අපේ ධර්ම දේශනාව දේශනා කරනු ලබන්නේ බුදුරජාණන් වහන්සේගේ 84000ක් ධර්මය සූත්‍ර වශයෙන් ඒ වගේම විනය වශයෙන් අභිධර්මයේ වශයෙන් කොටස් තුනකට බෙදා දක්වද්දී උන්වහන්සේ අපේ ජීවිතය සාර්ථක කර ගැනීම සඳහා මෙලව පරලව දෙලව ජයග්‍රහණය සඳහා ඒ වගේම මේ දුක්ඛයිත සංසාරයෙන් එතර වී ඉතා ඉක්මනින් ජාති ජරා මරණ ආදී ඒ දුක් ගෙවන් කර ලබන උතුම් නිවන් සුව සාන්තිය සාක්ෂාත් කර ගැනීම සඳහා දීර්ඝ ධර්ම විස්තරයන් දේශනා කරන ලද ඒ කොටසට තමයි දීඝ නිකාය කියලා කියන්නේ. මේ සඳහන් ඊටාම වටිනා ශ්‍රේෂ්ඨ අපට අපේ ජීවිතය තුළ නොදකිය හැකි දුර්ලභ නිවාරණය කිරීමක් බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ තුලින් ලෝකයට හෙළිදරව් කරනවා. උන්වහන්සේ මේ දේශනාව දේශනා කර වදාලේ රජගහනුවර ගිජ්ජකා වසත කියනා වූ ඥාතික ගමෙහි වැඩ වාසය කරන දිනේ මහන්සේ දින කල්පනා කළා මගේ ශාසනයේ දැන් බොහෝ දෙනෙක් ඉතා හොඳින් ප්‍රතිපත්ති පුරමින් ජීවිතේ ධර්මානුසන් ප්‍රතිපත්තියේ ගමන් කරන ගමන් ඒ අය මිය පරලෝ ගිහිල්ලා සුගති ලෝකවල ඉපදිලා තිබෙනවා. දිව්‍ය ලෝකවල නැවත මනුස්ස ලෝකේ ඒ වගේම සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල මේ විදිහ ඉපදෙනවා. නමුත් මේ වග කාරණය ජනතාව දන්නේ නැහැ. ඒ අවබෝධ කරගෙන සුගතියට ගිය කෙනා පමණයි ඒ පිළිබඳව හරියාකාරව අවබෝධයක් තිබෙන්නේ. බොහෝ ජනතාවට මේ පිළිබඳව හරි දැකීමක් හරි අවබෝධයක් ඇත්තේ නැහැ. ඒ නිසා මගේ ශාසනය කෙරෙහි තව තවත් ජනතාව පෙළඹවීම සඳහා ජනතාවේ ධර්ම මාර්ගයට යොමු කිරීම සඳහා ඊටම අවශ්‍යයි මේ ශාසනයේ ඉන්දහම් කරන ගුණ දහම් පුරන ප්‍රතිපත්තියේදී වාසය කරන මේ පින්වත් බෞද්ධ ශ්‍රාවකයා මෙලව ජීවිතේ අතහැරලා පරලොව ජීවිතයට එකතු වෙනකොට කුමන තත්ත්වයකටපත් වෙනවද මොන වගේ උපතක වුන් ගිහිලා උප්පත්ති ලබා ගන්නවද මෙය මාගේ ਸਰවත්තා ඥාණයෙන් හෙළිදරව් කළ යුතුයි. පැහැදිලි කළ යුතුයි. එවිට තව තවත් මේ ශාසනය කරා ඒ විවිධ අන්‍ය ආගමික මාර්ගවල ගමන් කරන්නා වූ ජනතාව එළ ගැසීමෙන් ප්‍රතිපත්ති මූලික ජීවිතවල හැඩ ගැස්වීමෙන් මෙලොව පරලොව ජීවිතය බෙහෙවින්ම ජයග්‍රහණය කරගන්නට දෙනවා. මේ අනුව කල්පනා කරන බුදුරජාණන් වහන්සේ ඒ රජගහ නුවර ඥාතික කියනා වූ ගම්මානේ ගිජ්ජකා වසත කියනා වූ ඒ මන්දිරයේ තියෙන තැනට උන්වහන්සේ වැඩම වුණා. ගිජ්ජකා වසත කියන්නේ gediගේ කියන එකයි. gediගේ කියලා කියන්නේ gadol වලින් පමණක් ඉදි කරන ලද මන්දිරය කියන එකයි. දැන් මෙහි උන්වහන්සේ වැඩමවලා උන්වහන්සේ වැඩමෝක් බව ආරංචි වෙන බොදු නොබුදු ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් උන්වහන්සේ දැක බලා ගැනීමට උන්වහන්සේ වැඳ පුදා ගැනීමට උන්වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීමට විශාල පිරිස් සන්ධ්‍යා යාමේ එදා මේ ඥාතික ගමට ගෙඩිගේට එකතු වෙන්න පටන් ගත්තා බුදුරජාණන් වහන්සේලා සන්ධ්‍යා භාගේ ඒ සියලු දෙනාම ආමන්ත්‍රණය කරලා එදාෙහි පැමිණියා වූ ඒ අසල්වාසී ජනපද කාසි කෝසල වජ්ජි මල්ල චේති වංශ කුරු පංචාල මච්ච සූරසේන කියනා වූ මේ සියලුම ගම් ජනවල එදා බුදුරජාණන් වහන්සේගේ ධර්ම අහලා යහමගට පැමිණිලා සම්‍යක් ප්‍රතිපත්ති මාර්ගයට යොමු වෙච්ච අය මේ ශාසනයෙහි දාන ආදී පින්කම් පවත්වලා ඒ වගේම උපෝසත කර්මයන් ඒවත් ඔය අටසිල් දසසිල් ආදී සමාදන් වෙලා නিত্য පංචශීලය ආජීව අෂ්ටමක සීලය ආදී සම්පූර්ණ කරලා ඒ වගේම උන්වහන්සේගේ ධර්ම දේශනා තුලින් සහ භාවනා තුලින් කර්මස්ථාන වැඩිීමෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවදීම ඇතැම් අය සමාධි ධාන ආදී උපදවාගත් ආකාරය ඒ වගේම උන්වහන්සේ ඒ ධාන පාදක කරගෙන එවැගේම ඡන්ද, විරිය, චිත්ත, වීමංසා කියනා වූ සතර 이르දි පාද පාදක කරගෙන භාවනා වඩලා විදර්ශනා වඩලා රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය කියනා වූ මේ පංචස්කන්ධයන් අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් විදර්ශනා වඩලා දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියනා වූ පිළිවෙලින් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගෙන මෙලවදීම සෝවාන් මාර්ග ඵලය ලබාගත් ආකාරය ලබාගත් පින්වතුන් පින්වතියක් ඒ වගේම ඒ අය ශරීර අතහැරලා පරලෝකටපත් උනයින් පසුව දැන් මේ මේ ගමේ මේ මේ පිරිස් මෙන්න මේ මේ තැන්වල සුගතිය වල ගිහිල්ලා ඉපදලා සිටිනවා. ආදි වශයෙන් උන්වහන්සේ ඒවා හෙළිදරව් කරමින් ඒ ධර්ම දේශනාව කළා. උන්වහන්සේ අතර දේශනා කළා ඒ ඥාතික වාසිය ගමෙහි වාසය කරමින් ආමිෂ ප්‍රතිපත්ති පූජාවේ නියලවුණු 50කට වැඩි බෞද්ධයින් පිරිසක් පහුගිය කාලේ මිය පරලෝ ගිහිල්ලා ඒ අය ඕරම් භාග්‍ය සංයෝජනයන් නැස පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝක වලටපත් වුණා. ඕරම් භාග්‍ය ඒ සංයෝජනයන් සම්පූර්ණයෙන්ම නැසුවෙන් පසුව ඒ තනත්තා ඒ ආර්ය ශ්‍රාවකයා අනිවාර්යයෙන්ම මෙලවින් පරලොවට යනකොට පංච සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයකයි උප්පත්තිය ලබා ගන්නේ අනාගාමී මාර්ගඵලය ලබා ගන්නා වූ නිසා මේ විදිහට 50ක් පමණ දැනට මේ ඥාතික ගමේ පිරිස සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයේහි ඊට සතුටින් වාසය කරනවා. ඒ වගේම තවත් 90කට වැඩි පිරිසක් මේ ගමේ උපාසක උපාසිකාවෝ ඒ සක්කාය දිට්ඨිය විචිකිච්ඡාව සීලබ්බත පරාමාස කියනා වූ මූලික සංසාරයේ බඳ තබන්නා වූ සංයෝජන ධර්මයන් මූල ඡේදනය කිරීමෙන් සෝවාන් මාර්ගඵල වලටපත් වෙලා ඒ අය දැන් දිව්‍ය ලෝකවල ගිහිල්ලා චාතුම් මහරජිකය පාවිච්චින්ස ආදී දිව්‍ය ලෝකවල උප්පත්ති ලබාගෙන ඉන්නා බව උන්වහන්සේ හෙළිදරව් කරන් කියදුනා. ඒ වගේම ආයේ සංයෝජන ධර්මයන් ප්‍රහීනත්වයටපත් කරලා රාග ద్వේෂ මෝහ කියනා වූ අකුසල මූලයන් තුනී බවටපත් කිරීමෙන් සමුච්ඡේද වශයෙන් නෙවෙයි ඒවා තුනී කර දෙීමෙන් සකදාගාමි බවටපත් වෙච්ච අය විශාල පිරිසක් 500කට වැඩි පිරිසක් මේ ඥාතිකා ගමෙන් මිය පරලොව ගිහිල්ලා ඒ අය දැන් දිව්‍ය ලෝක වාසීව ඉපදිලා සිටිනවා කියන මේ තොරතුරු මේ විදිහට මේ ශාසනේ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා භාවනා වැඩිවීමෙන් ඒ ලබාගත්තා වූ ධිට්ඨ ධම්ම වේදනීය ප්‍රතිඵලවල ආනිසංස වශයෙන් මේ ආකාරයට දිව්‍ය ලෝකවලත් ඒ වගේම නැවත මනුස්ස ලෝකයට එන අය පිළිබඳවත් විශේෂයෙන්ම අනාගාමී මාර්ගඵල ලබාගත් අය අවිහෙය අතප්පය සුදස්සය සුදස්සිය අකිරිටේ කියනා වූ ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකවල ඉපදී සිටින ආකාරය පිළිබඳව දැන් බුදුරජාණන් වහන්සේ එක එක ගමේ එක් එක් අය පිළිබඳව දීර්ඝ විස්තරයක් මේ පැමිණුණා වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවට ශාසනයේ සිතාලවා වාසය කිරීම අරමුණු කරගෙන උන්වහන්සේ දේශනා කරවදා. දැන් මේ දේශනාව දේශනා කර බව ආනන්ද ස්වාමින් වහන්සේ දැනගෙන උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනාවෙන් පසුව පැමිණිලා බුදුරජාණන් වහන්සේට පොඩි චෝදනාවක් කරනවා. උන්වහන්සේ අපි මේ කරන චෝදනාකාරයට නෙවෙයි බුදුරජාණන් වහන්සේට සීගැන්වීම සඳහා උන්වහන්සේ කතාවක් කියනවා. ස්වාමීනි භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දැන් මේ සංඥා භාගයේ ඉඳලා බොහෝ වෙලාවක් මේ ඥාතිකා ගම සහ ඒ ගම අවට ඒ ජනපදවල ඔබ වහන්සේගේ ශාසනයේ ප්‍රතිපත්ති පුරා ශරීර අතහැරලා පරලොවට ගිහින් ඒ සුගතියෝල ඊතා උසස් ජීවිත ලබාගත් පිරිස් පිළිබඳව ඔබ වහන්සේ දේශනා කළා අස්සෝසුං කෝ නාතිකියා පරිචාරක පරිචාරකා භගවා කිර පරිතෝ පරිතෝ ජනපදේසු පරිවාරකේ අබ්බතීතේ කාලකතේ උප්පති උපතිපත්තේසු ජාකරෝ කාසිකෝසලේසු අජ්මල්ලේසු චේතිය වංශේසු කුරු පංචාලේසු මච්ච සූරසේනේසු අසුවමුත්‍ර උපපන්නෝ අසුවමුත්‍ර උපපන්නෝ මේ විදිහට වහන්සේ මේ දේශනා කළා නමුත් ස්වාමීනි මේ දේශනාව ශ්‍රවණය කරන් පසුව තවත් ඉන් එහා තිබෙන්නා වූ ඒ ජනපදවල ජනතාවටත් දැන් මේ දේශනාව ආරංචි වෙලා තියෙනවා. අංග, මගධ, යෝනක, කාම්බෝජ, අස්සක, අවන්ති කියනව මේ රටවල් හයටත් ඔබ වහන්සේගේ මේ පණිවුඩය දැන් පැතිරලා ගින් තියෙනවා මේ වෙන විටත්. ඉතින් ඒ අයට සමහර විට ශාසනය පිළිබඳව මන්දෝත්සාහයක් ඇති වෙන්න පුළුවන්. මොකද අනිකුත් රටවල් වල ඒ ජනපදවල වත් පිළිවෙත් පිරුවා වූ ඒ බොදු සව්වන් මේ ආකාරයට සුගතිගාමී වුණු ආකාරය වහන්සේ පැහැදිලි කළා පෙන්වා දුන්නා. නමුත් මේ කියන රටවල් ජනපදවල අය පිළිබඳව උන්වහන්සේ මතක් කිරීමක් කෙරේ නැහැ කියන මේ අප්‍රසාදය වුන් තුළ ඇති වෙන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි ඔබ වහන්සේ ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් හිත දවසේදී ධර්ම දේශනාව කරනකොට මේ ඥාතික ගමේ මේ ගෙඩිගේ සිට ඔවුන් පිළිබඳව ඔවුන්ගේ මිය පරලෝකේ ඥාතීන් පිළිබඳව පැහැදිලි කරනවා නම් ඒ අය ස්වාමීන් බොහෝ සතුටටපත් වේවි. අනේ අපේ ඥාතියක් දැන් දිව්‍ය ලෝකේ ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ පෙන්වුවා. අපේ ඥාතියා දැන් සාතුම් මහරජිකේ ආවතින්සේ ඉන්නවා. ඒ වගේම සමහර අය අනාගාමි මාර්ගඵල ලබන සුද්ධාවාස බ්‍රහ්මලෝකවල ඉපදිලා ඉන්නවා. කියන මේ කතන්තරයේ ස්වාමීන් ඒ ජනතාව දැනගත්තාම ඔවුනුත් තමන්ගේ ප්‍රතිපත්ති ජීවිතය තවත් මේ ශාසනය කෙරෙහි ඇල්මෙන් යුක්තව කැපවීමෙන් යුක්තව කටයුතු කිරීමට උපකාර වෙනවා කියලා උන්වහන්සේ ඉල්ලීම කරා බුදුරජාණන් වහන්සේගෙන් ඒ වෙලාවේදී බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරා ආනන්දය සෝවාන් ආර්ය ශ්‍රාවකේ මම දේශනා කළත් නොකළත් සෝවාන් මාර්ගඵලය ලබා ගත්තාම තමන්ගේ සෝවාන් මාර්ගඵලයේ පිළිබඳව ලබාගත්තා වූ ඒ ආර්ය ශ්‍රාවක බලයේ පිළිබඳව පංච ආකාරයක ප්‍රතිවේක්ෂාවක් කරනවා කුමක්ද මේ ප්‍රතිවේක්ෂාව මාමේ මාර්ගයෙන් දැන් ගමන් කරගෙන ආවා මම ශාසනයට පැමිණුණා මම මීට පෙර ශාසනයෙන් තොරව සිටි කෙනෙක් වෙනත් ආගම් අදහපු කෙනෙක් නමුත් දැන් මම බුදුරජාණන් වහන්සේගේ ඒ ශ්‍රීසුද්ධෝ ධර්මයේ ශ්‍රවණය කරලා සම්බුද්ධ ධර්මය බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ මම සරණගේ උපාසකෙක් උපාසිකාවක් මම එතනින් නොනවති පංචශීලය ආජීව අෂ්ටමක සීලය පොහොය අට සීලය ඒ වගේම තවදුරටත් පොහොය ඒ දස සීලය ඒ වගේම සාමණේර සීලය උපසම්පදා සීලය ආදි වශයෙන් මේ ශාසනයේ සීල ස්කන්ධයන් සම්පූර්ණ කළා. ඒ වගේම සීලයේ පිහිටලා තවදුරටත් බුදුරජාණන් වහන්සේගෙන් ඒ කර්මස්ථාන ලබාගෙන සමාධි භාවනා සිදු කළා. ඒ තුලින් චිත්ත සමාධිය ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා ගත්තා. ඒ වගේම ඒ සමාධිය තවදුරටත් දියුණු කරමින් පළවෙනි ධානය, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය, හතරවෙනි ධානය, පස්වෙනි ධානය ආදි වශයෙන් ධාන දියුණු කරගත්තා. ඒ වගේම ඒ ධාන පාදක කරගෙන ඒ ධානයන් වශීභූත තත්වයට පත් කිරීමෙන් තමයි ඡන්ද සමාධිය, විරිය සමාධිය චිත්ත සමාධිය විමංශා සමාධිය වශයෙන් ඡන්ද විරිය චිත්ත විමංශා කියන සතර 이르දි ප්‍රාද ධර්මයන් ශක්තිමත් කර ගැනීමෙන් ඒ ධාන වශීභූත தත්වයට පත් කරගත්තා. ඊළඟදී ඒ වශීභූත කරගත්තා වූ සමාධි ධාන බලය පාදක කරගෙන ඒ ඡන්ද චිත්ත විවිය විමර්ශා කියනා වූ ඒ ගුණාංග පව ඒ වගේම මේ ධානාංග පව අනිත්‍ය තත්ත්වයටපත් වෙනවා ඒ වගේම අනිත්‍ය නිසාම ඒ වළක්වලා ගැනීමට නොහැකි නිසාම දුක්ඛ තත්ත්වයටපත් වෙනවා ඒ දුක පාලනය කර ගැනීමට බැරිවන්නේ එය මම නෙවෙයි මගේ නෙවෙයි එය හිස් දෙයක් ඒ වගේම නොයෙලී යුතු දෙයක් ආදී වශයෙන් ඒ Nirodheට පත්වන දෙයක් ආදි වශයෙන් මේ විදිහට අනිත්‍යයි දුකයි අනාත්මයි හිස් දෙයක් විරාගී ධර්මයක් නිරෝධ ධර්මයක් ජනාදි වශයෙන් මේ විදිහට දිගින් දිගටම දිගින් දිගටම විදර්ශනාවේ යෙදී වාසය කරන මේ යෙදී වාසය කිරීමෙන් ඒ අයගේ පුණ්‍ය මහිමය පාරමී වල තියෙනා වූ ශක්තිය අනුව සමහර අය මේ ජීවිතේදීම මේ ශරීරය මම නෙවෙයි මගේ නෙවෙයි කියලා මෙනෙහි කරමින් භාවනාව ආරම්භ කරනවා. අපි විශේෂයෙන් පින්නතුනේ මේ සංසාර ගමනේ අපට තවත් ගැල නොගැලවිය හැකි ආකාරයෙන් ඇලී බැඳී පවතින්නේ මේ ලැබුණා වූ ශරීරය මම මගේ කියනා වූ මෙන්න මේ වැරදි මිත්‍යා දෘෂ්ටිය නිසා. ඒ නිසා තමයි සෝවාන් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්වෙන විට මුලින්ම අපේ දුර වෙලා යන්නේ සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨිය කියන්නේ සකං කායේ දිට්ඨිය. සකීය කය කෙරෙහි ශරීරයේ කෙරෙහි මම මගේ කියනා වූ මේ වැරදි දැක්ම. මේක තමයි පින්වතුනි අපේ ජීවිතයේ සියලුම අකුසල් වලට සියලුම පාප ධර්මයන්ට මූලික හේතුව වන්නේ මේ සක්කාය දිට්ඨිය. ඒ නිසා අපි පුරුදු වෙන්න ඕන දැන් මේ ධර්ම දේශනාවක් අහනකොට වුණත් අපිට පුළුවන් ඒයින් සත්‍ය අවබෝධ කරගන්න ඒ ශරීර අවධානයෙන් තොරව ඒ ධර්මයේ ශ්‍රවණය කරන්න පුළුවන්. භාවනාව ආරම්භ කරනකොටම අපේ ශරීරයේ විශේෂයෙන්ම අපේ කොඳු ඇට පෙළ කෙලින් ඍජුව තබාගෙන ඒ කෙලින් හිස තබා ගත යුතුයි. දැන් සමහර අය භාවනා වඩන විට තමන්ගේ කොණ්ඩ එක පැත්තකට ඇද කරගෙන ඉන්නවා. බොහෝ සෙයින් මේ කාන්තාවන් භාවනා ආසනය අර්ධ පරියාංකයේ වශයෙන් යොදාගෙන එක පැත්තකට පා දෙකම දිගු කරගෙන වාඩි වෙනවා. එතකොට මොකද වෙන්නේ? අර ශරීරේ කෙලින් තියාගන්න ඕනේ කොඳු වැට පෙළ ඇද වෙලා යනවා. ඒ වගේම හිස පැත්තකට බර වෙනවා. එතකොට කවදාවත් ඒ ඉරියව්වේ ඉන්න තාක්කල් අපට අපේ සමාධිය ධානය ඒ සත්‍ය ඥානය දිනු කර ගැනීමට පුළුවන්කමක් නැහැ. ඒ නිසා පින්වතුනි ධර්ම ශ්‍රවණයක් කරන වෙලාවේදී විශේෂයෙන් බොහොම සමබරාසනයක ඉඳගන්න. භාවනාවක් කරන්න සූදානම් වෙන විට සමබරාසනයක වාඩි වෙන්න. සමබරාසනයක වාඩි වෙලා පාදක බද්ධ පරියාන්කෙන් තියාගන්න පුළුවන් නිරෝගී තත්ත්වයක් තියෙනවා නම් හොඳයි. හැබැයි එහෙම නැහැ කියලා භාවනාවේ දියුණුවට ඒක බාධකයක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි ශරීරය සමබරව ලබාගෙන පාදක සමබරව එක විදියට තබාගෙන ඒ පාදක මත අපේ අත් දෙක ඊටාම සැහැල්ලුවෙන් තැම්පත් කරගෙන හැකිනම් හොඳයි වම් අත උඩ දකුණු අත තැම්පත් කරගන්න. එහෙම තැම්පත් කරගෙන අත දිහා බෙල්ල නමලා බලන්න එපා. එතකොට කොඳු යට පෙළේ ඉහළ කොටස නැමෙනවා. අපට අවශ්‍යන්නේ උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා අසෝ සතෝ වාස්සති. අපේ ශරීරයේ ඍජුව තබාගෙන උජුං කායං කියලා කියන්නේ මේ මුළු ශරීරයේම අධික පාදකත් එක්ක නෙවෙයි. කොඳුරට පෙළේ අග තිබෙන්නා වූ ඒ ඥාන බීජයේ ඉඳලා කුඩා මුලේ දක්වාම ඍජුව තබා ගත යුතුයි. හැබැයි එය ඊටම දරදඬු ලෙස හද කරලා කිසිසේත් තබා නොගත යුතුයි. ඊටාම සැහැල්ලු කරගන්න. අපට නිින්ද ගියාම ශරීරයේ නොදැන්නෙන් ආසේ මේ ශරීරය මම නෙමෙයි මගේ නෙවෙයි. මේ ශරීරේ මා එහා ලෝකෙන් මෙහා ලෝකයට මව් කුසට එනකොට ශරීරයක් ගෙනාවේ නැහැ. මයායා ලෝකෙන් මෙහා ලෝකෙට ගෙනෙන ලද්දේ කර්ම ශක්තියයි චිත්ත ශක්තියයි පමණයි. මේ ලෝකයේදී මව් කුසේදී මව ගන්නා වූ ආහාරජ ඕජාවත් මවගේ කුස තුළ තිබෙනා වූ සීත උෂ්ණාදී ඍතුවත් කියන්නා වූ මෙන්න මේ කරුණු දෙක එකතු වෙලා එල එලවින් ගෙනාවා වූ කර්ම ශක්තිය චිත්ත ශක්තියයි මෙලවින් උපස්තම්භක වුණා උදා වුණා වූ ඒ ආහාර සහ ඍතු ශක්තියයි මේ කියන කර්ම චිත්ත ඍතු ආහාර මේ ශක්තිය අතර ඒකාබද්ධ වීමෙන් මට මේ ලෝකේ පවතිනා වූ පඨවි ආපෝ තේජෝ වායෝ කියනවා මේ භූත රූප හතර එකතු වුණා. මේ භූත රූප පින්වතුනි අයිති වෙන්නේ අපට නෙවෙයි. මේවා මේ ලෝකේ අයිති වෙන්නේ මාර විෂයටයි. යන්ද අපි මායාගෙන් ණයටයි මේ ශරීරයක් සකස් කර ගැනීම සඳහා කර්මාන රූප ඒ පඨවි ආපෝ තේජෝ වායෝ ඒ වගේම ඒ හතරට උපස්තම්භක වෙන උපස්තමක වන්නා වූ වර්ණ ධාතු, ඕජා ධාතු ආදිය එකතු වෙනවා. මේවා එකතු වෙලා අපිට ශරීරයක් හැදෙනවා. හැබැයි අපි ගෙනාවු කර්ම ශක්තිය, චිත්ත ශක්තිය පවතින තාක්කල් විතරයි මේ එකතු වුණා වූ සකස් වුණා වූ ශරීර කෝඩුව තුළ අපේ මේ ජීවය රඳවා ගන්න පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒ නිසා පින්වතුනි ශරීරය කියන එක මට අයිති දෙයක් නෙවෙයි. හැබැයි මාර බලවේගය විසින් අපට දැනුම දෙනවා අපට මාර අවබෝධය දෙනවා මේක උඹේ මේ ශරීරය උඹේ මේක උඹේ කරගනි ඊට පස්සේ අපි මාර බලවේගයට අහු වෙලා මේ ශරීරය මගේ මේ ශරීරය ලස්සනයි මේ ශරීරය හැඩයි මේ ශරීරය හොඳයි මේ ශරීරය සුබයි මේ ශරීරය ආත්මයි මේ ශරීරය සදාකාලිකයි ආදි වශයෙන් අර මාර ගැටේට අපි අසු වෙනවා ඒ මාර ගැටේට අසු වීම නිසා අපි දැන් අන්න අර සක්කාය දිට්ඨිය කියනවා මේ වැරදි දෘෂ්ටියේ බැඳෙනවා. ඒ නිසා පින්වතුනි අපිට මේ ශාරීරිය ඌමනා වෙනවා. මේ ශාරීරිය බොහෝ කාලයක් පවත්වා ගැනීම සඳහා අපි ආශාව ඇති කරනවා. ඒ නිසාම තමයි මෙලවෙන් පරලොවට යනකොට අනේ මේ ශරීරය දාලා යන්න බෑ කියලා අපි ගියාම මොකද වෙන්නේ? නැවතත් මාර්යා විසින් වෙන උපතක් ඇති කරලා දීලා අපට ආයත් ශරීරයක් ලබා දෙනවා. ඒ අර අපි සක්කාය දිට්ඨියෙන් යෑර නිසා ඒසයි සක්කාය දිට්ඨිය කියන එක අපි එකපාර භාවනාව පටන් ගන්නකොටම එහෙනම් අවබෝධයෙන් යුක්තව අපි ඉවත් කරන්නට තරම් ඥානවන්ත විය යුතුයි බුද්ධිමත් විය යුතුයි හිතිය තත්ත්ව සම්පජානකාරී හොත මෙන්න මෙතෙන්දී ඔබ භාවනා ආරම්භයේදීම ඊටාම නුවණින් කල්පනා කරලා කටයුතු කරන්න මේ විදිහට අපි භාවනාව පටන් ගන්නකොටම එහෙනම් මේ පාදයේ තිබෙනා වූ ඇඟිලි වල ඉඳලා ඒ පුරුකෙන් පුරුක ඇඟිල්ලෙන් ඇඟිල්ල ඊළඟදී බොලටහ ඊළඟදී ධනහිස ඊළඟදී තුනටිය ඊළඟදී කුස ඊළඟදී පපුව ඊළඟදී කුරහිස ඊළඟදී දෑත් දෙක ඊළඟදී හිස හිසේ ඉඳලා පාදාන්තය දක්වා පාදාන්තයේ ඉස්මුදුන දක්වාම ඉතා හොඳින් සැහැල්ලු කරගන්න. ශරීරය මම නෙවෙයි. ශරීරය මගේ නෙවෙයි. මා මේ ශරීරයෙන් තොරයි. කොයි වෙලාවෙ හෝ මේ ශරීරය මා මේ පොළොව මත ඇද දමා මා යා යුතු ගමන යා යුතුයි. ඒ නිසා මේ ශරීරයේ පුරාම පැතිරී තිබෙනා වූ ජීවමය දැනුමේ ශක්තිය මගේ නලමෙන්ත පැමිණ තැම්පත් වේවා. ඒ නලලමෙන්ත තැම්පත් වුණාම ඒ මගේ ඥාන ඇස ඒ මගේ තුන්වෙනි ඇස මේ තමයි මා දිනු කරන යනකොට ධර්මානුකූලව දහම් ඇස බවට පත් වෙන්නේ. ඒ මගේ විද්‍යායස ඒ මගේ සදාකාලික නිවන් දැකීමේ ඇස ආදි වශයෙන් අපි මෙනෙහි කරලා දැන් අපේ නලලමැදෙහි ආලෝක තිතක්සේ දිදුලන්නා වූ ඒ දිව්‍යමය ඇස දිහා අපි බලමු. ඒ ඇසින් බලාගෙන තමයි අපි පින්වතුනි ධර්මය ශ්‍රවණය කළ යුත්තේ. මේ නිකන් දැන් මේ ධර්ම දේශනා කරන ස්වාමින් වහන්සේ මේ කාටවත් පේන්නේ නැහැ. නොපෙනී දේශනා කරන්නේ. ඔබට ඇහෙන්නේ දහම් පද ටික විතරයි. එහෙනම් මේ දහම් පද අහන්නේ ඔබගේ සවන් තුලින්. සවන් තුලින් අහන්න බෑ ඔබට ඥාන ඇස නැත්තම්. ඒ සවගේ ඒ නලලත අපේ නලල ඉදිරියේ පිහිටලා තිබෙන්නා වූ ඒ ශක්තිමත් ඉන්ද්‍රිය හයි පොතලමස් කියලා සඳහන් කරන ඒ ඉන්ද්‍රිය අවදි කරගන්න. ඒ ඉන්ද්‍රිය අවදි කරන්නේ ඥානයෙන් දහම් ඇසෙන් විද්‍යාවෙන් අපි මේ දහම් පදවලට සවන් දෙමින් ඒ අවබෝධ කර ගැනීමට අපි උත්සාහ වඩමු. ඊළඟට ඒවා පිළිබඳව අපි මෙනෙහි කරමින් අපි භාවනාවට වාඩි වුණාම හිමීන් සීරුවේ හුස්ම ගන්නවා. ඒ උත්තරීතර භූමියේ තියෙනා ලෝකෝත්තර භූමියේ තිබෙනා වූ නිර්වාණ ශාන්තිය නිර්වාණ ආලෝකයේ මගේ උස්මත් එක්ක ඇතුල් වේවා. මගේ සිත තුළේ නිවන් බලය රැඳේවා. මගේ උස්ම පිට වෙන විට මාගේ සියලුම පැරණි පාප රාග ද්වේෂ මෝහ ඊර්ෂ්‍යා ක්‍රෝධ වෛර මද මාන ආදී සියලුම අකුසල් එකින් එක එකින් එක හුස්මක් පාසා ඉවත් වේවා එකවරක් හුස්ම ගන්නවා නිවන් ශාන්තිය මට ඇතුළු වේවා මගේ හිත තුළේ නිවන් ශක්තිය රැඳේවා මගේ රාගය ඉවත් වේවා නැවත වතාවක් නිවන් ශාන්තිය තුළු වේවා මගේ හිත තුළේ රැඳේවා ඒ මගේ ද්වේෂ සිතුවිලි ඉවත් වේවා. ඒ වගේම මෝහ සිතුවිලි ඉවත් වේවා. මෙන්න මේ විදිහටයි පින්වතුනි අපි ආශවක්ඛය ඥාණය අවදි කරගන්නේ. දැන් එන්තෙන්ද තප්පරෙන් තප්පර හුස්මින් හුස්ම නිවන් ශාන්තිය අපට ඇතුල් වෙනවා. නිවන් බලේ හිත තුල රැඳෙනවා. ක්ලේශයන් එක එක සිතෙන් සිතුවිල්ලෙන් දැන් ටික ටික ටික ටික පහළට දැන් ගලාගෙන යනවා. මෙන්න මේ විදිහට සෝවාන් මාර්ග ඵලය ලැබීමට අපි දැන් දොර විවෘත කරගෙනයි ඉබෙන්නේ. ඒ දොර විවෘත කරගෙන දැන් අපි මුලින්ම මොකද්ද කරේ? සක්කාය දිට්ඨිය දැන් හිතෙන් ඉවත් කළා. දැන් අපේ කය ගැන හොඳ අවබෝධයක් තියෙන මේ ශරීරය මම නෙවෙයි, ශරීරය මගේ නෙවෙයි. ඊළඟදී අපි හිතනවා මේ ලෞතර බුද්ධ ශාසනයෙන් තොර වෙන කිසිම තැනක මේ නිර්වාණ මාර්ගයට දුර විවෘත කරන තැනක් නැහැ. මේ විදිහට අපේ හිතේ බුද්ධ ආදී අටතන් පිළිබඳව අපි සැකය බුදුරජාණන් වහන්සේ සත්‍යයි ධර්ම රත්නයේ සත්‍යයි සංඝ රත්නයේ සත්‍යයි පෙර ආත්ම තිබුණ ඇත්තයි පසු ආත්ම නිවන් නිවනටපත් උනේ නැත්නම් ඇති වෙනවා ඇත්තයි පෙර පසු ආත්ම දෙකම ඇත්තයි පටිච්ච සමුප්පාදය සත්‍යයි මේ විදිහට ඒ අටතන් පිළිබඳව තිබෙනා වූ සැකය දුරු කර ගන්නවා. ඒ වගේම වෙන සීල වෘත වලින් නෙවෙයි මේ ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසන සීලයෙන් පමණමයි මේ උතුම් නිවාණය සාක්ෂාත් කරගන්න පුළුවන් වෙන්නේ. බලන්න පින්නතුනි. අපි මේ අරමුණු කය සැහැල්ලු කරගෙන, හිත සැහැල්ලු කරගෙන, ඒ වගේම සිතුවිලි නවත්තාගෙන මේ කර්මස්ථාන භාවනාවේ තාම සැහැල්ලුවෙන් යෙදී වාසය කරනකොට නිවන අපට තප්පරයක් තප්පරයක් පාස් ළඟා වෙනවා සංසාර දුක අපෙන් ඇයින් වෙනවා මෙන්න මේ විදිහට ඒ සෝවාන් මාර්ගඵලයේ ලබාගත්තා වූ ආර්ය ශ්‍රාවකයා දැන් කල්පනා කරනවා මම මේ නිර්වාණ මාර්ගයේ මේ ආකාර සීල සමාධි ප්‍රඥා වශයෙන් ඒ වගේම සත්‍ය විසුද්ධි ඥාන වශයෙන් දස විදර්ශනා ඥාන වශයෙන් මම දැන් ගමන් කරගෙන ආවා කියන එක ප්‍රතිවේක්ෂා කරනවා. ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ ආපව හැරිලා බලනවා. ඒ වගේම මට දැන් ඒ සෝවාන් මාර්ගඵලයේ ලැබෙනකොට මාර්ගය ලැබෙනවත් එක්කම සිතුවිල්ලක්වත් අතරක් නැර ඵලයේ ඒකාන්තේ නිර්වාණ ඵල සාන්තිය භුක්ති විඳින්න ලැබෙනවා. මාර්ග සිත් එකයි ලැබෙන්නේ නමුත් ඵල සිත් දෙක තුනක් දිගට පහළ වෙනවා. ඒ නිවන් සුව විඳිමි. ඊළඟදී තුන්වෙනි අවස්ථාවේදී මගේ දැන් මේ මේ ක්ලේශ ධර්මයන් මගේ ශරීරය ගැන මම කියන හැඟීම දුර වුණා. ඒ වගේම බුද්ධ ආදී අටතන් පිළිවෙල සැකය සම්පූර්ණයෙන් දුර වුණා. ධම්මේ අවිච්ඡප්පසන්නේ සමන්නාගතෝ හෝති. ධර්මයේ ස්ථිරම මම දැන් බුද්ධ ධම්ම සංඝ රත්නේ ස්ථිරමයි එය නැසෙල් වෙන සිතක් බවට ඉන්ද්‍ර පීලයක් බවට අපේ සිතපත් වුණා. කියලා දැන් මෙනෙහි කරනවා සංසිඳුණු කෙලෙස් පිළිබඳව. ඒ වගේම ඉතුරු වෙලා තියෙන කෙලෙස් තව මට මොනවද? මේ විදිහට මෙනෙහි කරනවා. මෙන්න මේ ආකාරයෙන් අවසාන වශයෙන් මා මේ ධර්මයේ ඉදිරියටත් එසේනම් අනිවාර්යයෙන්ම ඉදිරි මාර්ග ප්‍රතිපදාවේ විදර්ශනාවේ ගමන් කරගෙන යමින් සකදාගාමි මාර්ගඵලයේ අනාගාමි මාර්ගඵලය අරියත් මාර්ගඵලය කියනවා මේ මාර්ගඵල අවබෝධ කරගත යුතුයි ප්‍රතිවේද කල යුතුයි කියලා මේ ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කරනවා. මෙන්න මේ පිළිබඳව ආනන්ද ස්වාමීන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ එක්ක මේ සාකච්ඡාවේ සමවැරිලා බුදුහාමුදුරුවෝ කල්පනා කරා ආනන්ද හාමුදුරුවත් වෙලා ගියාම ඇත්ත තමයි ආනන්ද කිව්වේ. මම හෙට රාත්‍රී ඉතිරි ඒ අංග මගද ඒ වගේම යෝනක කාම්බෝජ අස්සක අවන්ති කියනා වූ ජනපදවල මිය ගිහිල්ලා ඒ මාර්ගඵල ලබාගෙන සුගතිගාමී වෙච්ච අය පිළිබඳව මා ප්‍රකාශ කළ යුතුයි කියලා උන්වහන්සේ පසුදා උදේම පිණ්ඩපාතේ ඒ ඥාතික ගමේ පිණ්ඩපාතේ වැඩලා ඉක්මනින් පැමිණිලා උන්වහන්සේ මුවකට දවාගෙන සිසිල් දාණය වළඳලා උන්වහන්සේ අර ගෙඩිගේ ඇතුලේ ඒ ශාලාවට ඇතුල් වුණා. ඇතුල් වුණ වහන්සේට පණවාපු ආසනයේ වැඩ ඉන්නවා. වැඩ ඉඳගෙන වහන්සේ දැන් බද්ධ පරියාංකේ යුක්තව භාවනාවට සමවැදුණා. සමවැදුණු වහන්සේ මෙනෙහි කරන්න පටන් ගත්තා. දැන් අද සන්ධ්‍යා භාගේ මම දේශනා කරන මේ අංග මගදාදී ඒ රටවල් හයේ මගේ ආර්ය ශ්‍රාවකයෝ මිය ගිහිල්ලා උපන්න තැන් කොතනද කියලා උන්වහන්සේ පිළිවෙලින් දැන් බුදු මනසින් ස්පර්ශ කර කලේ භාවනාවේදී සිටිනවා. මේ වෙලාවට මහා පුදුම සිද්ධියක් වුණා. මේ වෙලාවේ එකපාරට අන්ධකාරයක් ආවා. අන්ධකාරයක් එනවත් එක්කම දඩිස් ගාලා එකපාර සද්දයකුත් ඇහුණා. මේ බුදුහාමුදුරුවෝ දැන් කල්පනා කරනවා අර ඔවුන් උපන්නතන මෙනෙහි කරලා ඉන්න ගමන් මොකද්ද මේ සිදුවුනේ කියලා. උන්වහන්සේ බැලුවාම අඳුරේ ඡායාවක් තියෙනවා. උන්වහන්සේ අහුවා කවුද මේ ආවේ? කවුද මේ ආවේ කියලා උන්වහන්සේ ප්‍රශ්න කරනවා. අහං ජනවසබෝ අහං ජනවසබෝ කියලා මහා හයියෙන් මහා මේඝ ගර්ජනාවක් වගේ මහා හයියෙන් ප්‍රකාශ කරනවා. මොනවා කවුද මේ ජනවසබ කියන්නේ? කවුද මේ අන්ධකාරයේ මගේ මේ භාවනාව කරන වෙලාවේදී පැමුණ මේ පුජ්‍යලය? කවුද ජනවසබ කියන්නේ? නැවතත් මොහු අර අඳුරේ ඉඳලා ටිකක් එළියට එමින් කියනවා දැන් මහා රාජ වේශිකින් පෙනී හිටමින් අහම් බිම්බිසාරෝ අහම් බිම්බිසාරෝ කියලා මුළු ආකාශ තලයේම දෙදරන ආකාරයෙන් ඒ වගේම ඒ මුළු පළාතම හෙනහඬ පුපුරන්නා වගේ මහා සද්දෙන් ප්‍රකාශ කරනවා. බුදුහාමුදුරෝ හිසවණලා කියනවා මද හිණාවක් පාලා හා හා ඔබ මේ බිම්බිසාර රජ ඔබ මේ බිම්බිසාර රජ ඔබ මේ වෙලාවේ කොහොමද මෙතෙන්ද පැමිණි ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට සමා මම දැන් කලුරිය කරලා ටික කලක් වෙනවානේ ස්වාමීනි මම දැන් ඉපදිලා ඉන්නේ වෙසමුණි රජතුමාගේ ඒ රාජභවනේ ස්වාමීනි එතුමාගේ රාජභවනේ මම ඉපදිච්චි හත්වෙනි වතාවමේ ස්වාමීනි මම මේක ඉස්තරත් හය වතාවක් එතන ඉපදිලා තියෙනවා මේ ආකාරයට නමුත් ස්වාමීනි මේ මගේ හත්වෙනි වතාව ස්වාමීනි හැබැයි මේ වතාවේ මම ඉපදිලා සිටින්නේ නැවත වතාවක් මම මනුස්ස ලෝකෙට එන්න ඕන කියලා අරමුණ ඇති කරගෙනයි ඒ හේතුව මට දැන් අවශ්‍යකම තියෙනවා ඔබ වහන්සේගේ ධර්මාන්තරණ ප්‍රතිපත්ති මාර්ගයේ තව ටිකක් ඉදිරියට යන්න. මා ඔබ වහන්සේගේ ධර්මය එදා ඔබ වහන්සේ බුදු වෙලා මගේ නගරයට වැඩම ආපු වෙලාවේදී ඒ වැල්මී වනාන්තරයේදී යදග්ගේ කියලා කියන්නේ වැල්මී වනාන්තරයේදී වහන්සේගේ ධර්මය මම මුලින්ම ශ්‍රවණය කළා. ස්වාමිනේ ධර්මයේ ශ්‍රවණය කරලා මට සෝවාන් මාර්ගඵලය සාක්ෂාත් කර ගැනීමට පුළුවන් වාසනාව ලැබුණා. ස්වාමීනි මම දැන් දන්නවා මනුස්ස ලෝකේ හිටියත් දිව්‍ය ලෝකේ හිටියත් ස්වාමී මගේ උප්පත්ති තව හතයි ඇති වෙන්නේ. සත්පත්පත් පරමෝ කියලා කියන්නේ සෝවාන් මාර්ගඵලය ලබා ගත්තාම පින්නතුනි කෙනෙකුට හත් වතාවක් පමණයි සුගතිය වල නැවත උපදින්නේ. ඒ වගේම මේ රජතුමා ප්‍රකාශ කරනවා ස්වාමීනි මම මෙතනින් එහාට කවදාවත් මේ සංසාර ගමනේදී සතර අපායකට වැටෙන්නේ නැහැ කියන එකත් ස්වාමීනි මම දැන් ප්‍රත්‍යක්ෂ කරගෙනයි සිටින්නේ. ඒ නිසා ස්වාමීනි මට හරියම සතුටක් තියෙනවා. ඒ සතුට මම ප්‍රකාශ කරන්න ඔබ වහන්සේ ළඟට පැමිණීමට බොහෝ කාලයක් සිත සිතා සිටියා. ඉදං සත්තමං කෝ අහං බන්තේ වෙස්සවනස්ස මහරජස්ස සහව්‍යතං උපපජ්ජාමි සෝ තතෝ චතෝ මනුස්ස රාජා භවිතුං පහෝමි ඉතින් ස්වාමීනි මම මේ හත්වෙනි වතාවේ දැන් මේ වෙස්සවන කියනා වූ වෛශ්‍රවණ දිව්‍ය රාජෝත්තමයා ළඟ මහා සෙනවියාවසින් ඉපදිලා මම දැන් භාවනා යෝගීව කටයුතු කරමින් සිටින්නේ මම නැවත වතාවක් manussත්වයෙන් ඉන්නේ කවද්ද කියන්නේ ඒකට හේතුව තමයි මම හිතනවා ස්වාමීනි මට මීට වඩා තව දුරට සකදාගාමි මාර්ගඵලය ලබා ගන්න අවශ්‍යයි කියන එක. ඒ වගේම ස්වාමීනි මම ප්‍රාර්ථනා කරනවා ඉදිරියට මේ මනුස්ස ලෝකෙට ඇවිල්ලා සකදාගාමි මාර්ගඵලය ලබාගෙන එතනින් එහාට ඒ සත්බත පරාමාස කාමරාග පටිඝාදී වශයෙන් ඒ ක්ලේශ ධර්මයන් සමුච්ඡේදයටමපත් කරලා අනාගාමි මාර්ගඵලයේ ස්වාමීන් සාක්ෂාත් කර ගැනීමත් මගේ ප්‍රාර්ථනාවක්. එවිට ස්වාමීනි මට සුද්ධාවාස බ්‍රහ්මලෝකිකටත් යන්න පුළුවන්. ස්වාමීනි එහි සිට මම බොහෝ කාලයක් ඔබ වහන්සේගේ මේ සම්බුද්ධ ශාසනයට සේවාවන් පවත්ලා ස්වාමීනි මට එහිදීම ඒ අවිහය අතප්පේ සුදස්ස සුදස්ස යකනිට්ටේ කියන සුද්ධාවාස බ්‍රහ්මලෝක පිළිවෙලින් උප්පත්තිය ලැබමින් ඒ නිවන් සුව විඳිමින් මට ස්වාමීනි සියලුම කෙලෙසුන් නැසලා අරියත්වයේ සාක්ෂාත් කරගන්නත් පුළුවන්. ස්වාමීනි මා මේ ප්‍රාර්ථනාව කරන්න ඔබ වහන්සේ ළඟටයි මේ පැමිණියේ. මම බොහෝ කලක් සිට හිතාගෙන හිටියා ඔබ වහන්සේ මොන කියන්නේ. අද මම මේ අහස් මාර්ගෙන් වෙසමුණි රජතුමාගේ පණිවුඩයක් අරගෙන නිරූඪ කියනා වූ ඒ දිව්‍ය රාජෝත්තමයාගේ දිව්‍ය විමානට යන අතරමඟ මම මේ අහසි යනකොට මම දැක්කා මෙතන ගිනි කඳක් වගේ තියෙනවා මට එතනින් එහාට යආගන්න බැරි වුණා ස්වාමී මම බැලුවා මොකද්ද කියලා බැලුවම මට නිවන් සුව ලබා දුන්න මගේ අමාමෑණී බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නවා ඉතින් උන්වහන්සේ වැඩ ඉඳි මං කොහොමද මෙතනින් එහාට යන්නේ ඒ නිසායි ස්වාමීනි මම අනාරාධිතව වහන්සේගෙන් අහන්නෙත් නැතුව මේ හදිසිය මෙතෙන්ට පැමිණෙන. ස්වාමීනි මට තවත් කතන්තරයක් කියන්න තියෙනවා. එහෙනම් ස්වාමීනි ඔබ වහන්සේගේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ වත් පිළිවෙත් පුරන්නා වූ අය දැන් අපි මේ සම්බුද්ධත්ව ජයන්තියේ තේමාව කරගෙන තිබෙන්නේ පිළිවෙතින් පෙළ ගැසුණු කියන්නේ මේ වචනේ තියෙනා වූ ශ්‍රේෂ්ඨත්වය මේකේ තියෙන වැදගත්කම මේකේ තියෙන ගාම්භීරත්වය පින්යතුනි ඉතාම හොඳින් පැහැදිලි වෙනවා මේ ජන වසබ කියනවා මේ යක්ෂේනාධිපතියා මේ ප්‍රකාශ කරන ප්‍රකාශයෙන් ස්වාමීනි ඔබ වහන්සේගේ සම්මා සම්බුද්ධ ශාසනය දන් දෙන අය, සිල් රකින අය, භාවනා වඩන අය, ඒ වගේම සීල සමාධි ප්‍රඥාදි වශයෙන් පිළිවෙත් පුරන්නා වූ අය ස්වාමීනි මොන තරම් විශාල පිරිසක් දිව්‍ය ලෝකේ වාසය කරනවද? ස්වාමීනි අපේ මේ චාතුම් මහරජගේ දිව්‍ය ලෝකයේ පමණක් ස්වාමීන් ලක්ෂ ගණන් දැන් ඉපදිලා සිටිනවා ස්වාමීනි හරියට අම්මලා අර පිටි කොටලා කොටලා යම් වාජනයකට පුරවන්නේ යම්සේද ස්වාමීන් වහන්සේ මනසට ධර්මයේ කවලා කවලා දැන් දිව්‍ය ලෝක පිරීලා ස්වාමීනි ස්වාමීනි ඒ සාතු මහරජගේ දිව්‍ය ලෝකේ පමණක් නෙවෙයි ස්වාමීනි අපට ඊයේ පෙරේද ආරාධනාවක් ලැබුණා ඇසළ පුන් පොහේ දවසේ සක්‍ර දිව්‍ය රාජෝත්තමයාගෙන් තෞතිසා දිව්‍ය ලෝකෙට එන්නේ කියලා. අපි කියා. එතන තියෙනවා විශාල දිව්‍ය සභාවක් ස්වාමීනි. ඒ දිව්‍ය සභාවේදී ස්වාමීනි හතරවරන් දිව්‍ය රාජවරුන්ට දොරටු හතරේ අසුන් පනවල තිබුණා. ස්වාමීනි මම නම් හිටියේ වෙසමුණි රජුරුවන්ගේ පිටිපසුනේ. ඉතින් ස්වාමීනි මම පිටිපසින් වාඩි වෙලා ඉඳගෙන බලාගෙන හිටියා මේ අසිරිය දිහා. ස්වාමීනි, ඒ සත්‍ය දිව්‍ය රාජය ඉදිරියෙන්ම සිටින්නා වූ විශාල පිරිසක් ඉන්නවා ස්වාමීනි. ඒ අයගේ ආලෝකය ස්වාමීනි යොදුන් 100ක් විතර ලක්ෂයක් විතර ඈතට ආලෝකයේ විහිදෙනවා. මම ඇහුවා ඒ මොකද? ස්වර්ණ වර්ණයෙන් යුක්ත කහා පාට ස්වර්ණ වර්ණයෙන් යුක්ත මේ ආලෝකයේ විහිදෙනවා. විශාල පිරිසක් ඉන්නවා. ඉදිරියෙම වාඩි වෙලා මහානුභාවයන් සම්පන්න දිව්‍ය රාජෝත්තමයන් වහන්සේලා ඉතින් මම ඇහුවා ඒ කවුද කියලා. ඒ අය තමයි ජනවසබ ඔබ දැනගන්න මේ ලෝතුරා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි වෙලා ගිහිගේ අතරලා ප්‍රවෘජ්ජාව ලබාගෙන ඊටා හොඳින් පැවිදිදම් පුරමින් ඒ භාවනාදිය වඩලා තමන්ගේ අධිචිත්ත මනස දියුණු තත්ත්වයට පත් කරගෙන සමාධි ධානය මාර්ගය සෝවාන් ආදී මාර්ගඵල ලබා ගත්තා වූ අය ඉපදිලා සිටින්නේ මේ දිව්‍ය විමානවල. බලන්න ඒ අයගේ ශරීරේ කොයිතරම් ලස්සනද, කොයිතරම් ස්වර්ණ වර්ණයේ විහිදෙනවද, මොනතරම් කහවන් වර්ණයේ යුක්තව එතන කොයි ආකාරයට ඔවුන්ගේ ශරීර බබලනවද? ඔවුන් කොයිතරම් සංවරයෙන් මේ දිව්‍ය ලෝකෙදි තිබෙනවද? මේ ආකාරයට ඒ පැහැදිලි කර බලන්න මේ සම්බුද්ධ ශාසනය පැවිද්දක් ලබාගෙන පැවිදිදම් පුරන්නා උතුමන්ට කොයිතරම් සැනසෙල්ලක් මෙලව වගේම පරලොවත් ලැබෙනවද කියලා. ඊළඟදී බැලුවාම ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඉන්නවා පිටිපසින් තව විශාල පිරිසක්. ඒ අයගේ ශරීර රිදී වර්ණයෙන් බබලනවා. ඒ අයගේ දිව සලු රිදී වර්ණයෙන් බබලනවා. යොදුන් 12ක් දිගට ඒ අයගේ වර්ණය ආලෝකයේ විහිදෙනවා. මම හැබැයි කවුද කියලා මට කිව්වා මේ අපේ දිව්‍ය රාජෝත්තමයා මේ තමයි සම්මා සම්බුද්ධ ශාසනයේ ගිහිගෙයි ඉඳගෙන පන්සිල් රකිමින් අටසිල් රකිමින් දහසිල් රකිමින් ඒ වගේම තුනුරුවන් නමදිමින් තුනුරුවන් ගරු කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති මාර්ගයේ යමින් දන් දෙන සිල් රකින බණ අහන භාවනා කරන මේ විදිහේ ශාසනික උතුම් ප්‍රතිපත්තිවල යෙදෙන්නා වූ අය තමයි අද මේ දිව්‍ය ලෝකේ අර රිදී වර්ණයෙන් බබලන්නේ කියලා ස්වාමීනි මම දැනගත්තා. ස්වාමීනි මේ විස්තරය හරියට ඔබ වහන්සේ ඉදිරියේ ධර්ම දේශනා ශ්‍රවණය කළා වගේම ස්වාමීනි මට ඒ ඉදිරිපස ඉඳගෙන ඇස් දෙකින් දැක දැක මේ දර්ශනය ස්වාමීනි මට අහගන්න ලැබුණා. ස්වාමීනි විශේෂයෙන් එදා ඒ රැස්වීම කැඳෙව්වේ ඇසලපුන් පොහේ දවසේ සක්‍ර දිව්‍ය රාජයා අපේ දිව්‍ය රාජව ධාතු මහරජකේ ඉන්නා වූ දිව්‍ය රාජවරු හතර දෙනා එක්ක සාකච්ඡා කරලා අද ඉඳලා ඔබලාට ආර මාසයක් වෙන කටයුතු නැහැ. ඔබලාට තියෙන්නේ ශාසනීය කටයුතු පමණයි කියලා දැනුම් දෙන්නයි ස්වාමීන් පැමිණියේ. මොකද්ද මේ කටයුත්ත? අද තමයි ඇසලපුන් පොහොය. මේ ඇසලපුන් පොහොයට ශාසනීය භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙනවා. සමහර විහාරස්ථානවල එක නමක් සමහර විහාරස්ථානවල 5 නමක්, සමහර විහාරස්ථානවල 19ක්, සමහර විහාරස්ථානවල 29ක්, 39ක්, 59ක්, 100ක් ආදි වශයෙන් ගම් විහාරස්ථානවල ලෞතුරා බුදුරජාණන් වහන්සේ අනුදන වදාළ අනුජානාම වික්කවේ වස්සානේ වස්සං උපගන්තුම් කියනා වූ ශික්ෂා පදයට කීකරුව ඒ භික්ෂුන් වහන්සේලා වස් සමාදන් වෙනවා. ඉතින් සමහර භික්ෂුන් වහන්සේලාට සිව්පසේ ආදිය පිරිනමන්ට දායකාරකාදීන් පිළිගත්තත් පොරොන්දුණත් සමහර විහාරස්ථානවල බොහොම අමාරුවෙන් තමයි සිව්පසේ ලැබෙන්නේ. ඒ නිසා මේ ශාසනයේ වස්සමාදන් වෙලා ඒ ප්‍රතිපත්ති කුසල් වල යෙදෙනා වූ ස්වාමින් වහන්සේලාට කිසිම අඩුපාඩුවක් දිව්‍ය රාජවරුන් වෙන්න බෑ. ඔබලා සියලුම විහාරස්ථාන පිළිබඳව බලා ගන්න ඕන. ඔබලාගේ දිව්‍ය රාජ සමූහයා කණ්ඩායම් කණ්ඩායම් යොදවන්න ඕන ඒ ඒ ගම්වල විහාරස්ථාන වලට. ඒ විහාරස්ථාන හොඳින් රැක බලා ගන්න ඕන. ඒ විහාරස්ථාන ආරක්ෂා කර ගන්න ඕන. ස්වාමින් වහන්සේලාට ස්වභාවික විසනයක් විපත්තියක් ඇතිරවන්න ඒ වගේම උන්වහන්සේලාට සිව්පසෙන් අඩුවක් නොයන්න මේ ආකාරයට ඔබලා සියලුම සිව්පසෙන් අප උපස්ථාන කරන්න දායක කාරකාදීන්ට උදව් කරන්න ඕන. ඔබලාට දිව්‍ය භෝජනේ ගිහිල්ලා පිරිනමන්න බෑ. ඔබලාට දිව්‍ය සම්පත් දෙන්න බෑ. නමුත් ඔබලාට පුළුවන් ඒ පින්කම් කරන්නා වූ දායකකාරකාදීන් උදව් කරන්න. ඒ අය කල්පනා කර අනේ හෙට මගේ දානේ දවස. අනේ මට මොනවා පූජා කරන්නද? දැන් මේ කාලේ බැලුවොත් එහෙම ගොඩක් අඩුපාඩුකම් රටේ තියෙනවා. නමුත් ඩම්පින් කරන්නා වූ අයට කිසිම අඩුපාඩුකමක් වෙන්නේ නැහැ. ඇයි? පින් ගන්න දෙවිවරු ඇවිල්ලා බලාගෙන ඉඳලා හෙට දාණය සඳහා කොහෙන් හරි අවශ්‍ය කරන්නා වූ හාල් පොළ ටික, එළවලු ටික ඒ අයට ලබා දෙනවා. ඒ දාණය දෙන්න විතරක් නෙවෙයි, ඩම්පින් කරන්නා වූ අයට නිරන්තරයෙන් Tamanට වමනා කරන්නා වූ මෙලව සක සම්පත්, මෙලව දියුණු අභිවෘද්ධිය සංවර්ධනය අනිවාර්යෙන් ඇති වෙනවා. පින්වතුන් රටක සංවර්ධනය ඇති වෙන්න නම් රටක අඩුපාඩුකම් නොවන්ට නම් අනිවාර්යෙන් අපි ඒ වගේම නිර්ලෝභීව දාන ආදී පින්කම් පවත්වන්න ඕන. එහෙම දාන ආදී පින්කම් පැවැත්වුවොත් තමයි අපට අපේ ජීවිතේ ඊටාම පිළෙන් සතුටෙන් ඉන්නා වගේම හිතනකොට හැම දෙයක්ම පහල කරගෙන අඩුපාඩුවක් නැතුව අපේ ජීවිත සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මෙලොව ජීවිතේ සාර්ථක වුණොත් තමයි පින්තුනි අපේ පරලොව ජීවිතෙත් අනිවාර්යෙන් සාර්ථක කරගන්න පුළුවන් වෙන්නේ. මේ විදිහට සක්‍රදිවිය රාජයාර හතරවරන් දිව්‍ය රාජුරුන් පවරනවා. ඔබලා දැන් මේ පොළවේ හතර පැත්තට ගිහිල්ලා සියල්ල සොයා බලාගෙන සියලු කටයුතු කළ යුතුයි. ශාසනය ආරක්ෂා කළ යුතුයි. ඔවුන් දෙන්නා වූ පින්දාම් අනුමෝදන් විය යුතුයි. ඒ පින් මටත් අනුමෝදන් කළ යුතුයි. කියලා මේ විදිහට ස්වාමීනි ඒ දිව්‍ය මණ්ඩලයේ සාකච්ඡා වුණා. ස්වාමීනි මා මේ දේ ඔබ වහන්සේට කතා කරේ මතක් කරේ තව තවත් සම්මා සම්බුද්ධ ශාසනය ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්පණ පිරිස තුළ ඔබ වහන්සේගේ ශාසන ධර්මය ආරක්ෂා කරගෙන යාම සඳහා උදව්වක් වශයෙන් මම මේ ටික මතක් කරේ. උන්වහන්සේ ඒ කතාව ජනවසබ මේ දිව්‍ය සේනාධිපතියගෙන් අහගෙන පසුදා උදෑසන ආනන්ද ස්වාමීන් වහන්සේට මේ කතන්තරයේ දිගහැරලා පෙන්නලා උන්වහන්සේ දේශනා කරන ආනන්දය දැන් මුළු ශාසනෙම මේ කතන්තරයේ පතුරු ඇහැරිය යුතුයි. මගේ ශාසනයේ හිස්තනක් නෙවෙයි. මෙලව ප්‍රතිපත්ති පිරුවොත් අනිවාර්යෙන් මෙලව සාර්ථකයි. පරලොව ජීවිතේ සාර්ථකයි. කෙලවරිතා ඉක්මනින් සියලු දුක් ගෙවන් කර ලබන ඒ ජාති ජරා මරණ දුකෙන් නිදහස් ලබන දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය කියන චතුරාර්ය සත්‍ය පිළිවෙලින් සෝවාන් සකදාගම ආගාමි අරියක් යන්නා වූ අමා මහ නිවන් සුව සාන්තිය මේ ශාසනයේ ජීවමානයි කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමීන් වහන්සේට අනුදැනව දාලා. ඉතින් ඒ අනුව පින්වතුනි මේ උතුම් ධර්මයන් අපි සැකෙවි තිබෙන්නා වූ ධර්ම කාරණාවල් මතු කර ගනිමින් මේ උතුම් බුද්ධ ජයන්තිය දෙන්නා වූ මේ වාසනාවන්ත කාලයේ තුලදී අපේ ජීවිතෙත් අපි හැකිතා දුරට ඒ දාන සීල භාවනා සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම පුරමින් ධර්මයේ ශ්‍රවණය කරමින් ධර්මාන්තර ප්‍රතිපත්ති මාර්ගයේ වාසය කරමින් ගත කරමු අද දවසේ මේ උතුම් පින්කම මේ ධර්ම දානමේ පින්කම සාත්සාත් කරගෙන මේ ධර්ම ශ්‍රවණයේ සිදු කළා ඔබ සියලු දෙනාටම විශේෂයෙන් මේ රට දැහැමි දීපෙන් දීපයක් බවට පත් කිරීමට වැරදරන්නා වූ මේ ශ්‍රී ලංකාවේ ඒ රාජ්‍ය කරන්නා වූ ශ්‍රීමත් ජනාධිපතිතුමා ඇතුළු සියලු දෙනාටම ජන රටවාසී ජනතාව සියලු දෙනාටම මේ උතුම් කුසල ශක්තිය තුළින් තුනුරුවන්ගේ අනන්ත බලෙන් සියලු දෙවියන්ගේ දේව ආශිර්වාදෙන් මෙලව ජීවිතයේ සාර්ථක වේවා, ධාර්මික ප්‍රතිපත්ති පිරේවා, හැම දිනාටම දීර්ඝාස නිරෝගී සම්පත් සැලසේවා. මේ කුසල අපට පාරමිතාවක් බවට පත් වීමෙන්, ඊතා ඉක්මනින් ඒ දුක්සහිත සංසාරයෙන් අත මිදී ලබන්නා වූ සදාකාලික අමාමා නිවන් සුව සාන්තිය සාක්ෂාත් කරගැනීමට ඔබ අප සියලු දෙනාටම මේ උතුම් ධර්මයේ උපකාර වේවා හේතු වාසනා වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු आकाशट्टायुम्मट्टा देवानागा मैद्रिका पुञ्जन्तम् अनुमोदित्वा चिरम् रक्कन्तु दासन आकाशट्टायुम्मट्टा देवानागा मैद्रिका पुञ्जन्तम् अनुमोदित्वा चिरम् रक्कन्तु देशन आकाशट्टायुम्मट्टा देवानागा मैद्रिका पुञ्जन्तम् अनुमोदित्वा चिरम् रक्कन्तु मम परम् साधु साधु ධර්මානුශාසනාව ප්‍රවතු දේශකයන්න් වහන්සේ ගාල්ල කණම්පිටිය භාවනා මධ්‍යස්ථානාධිපති කර්මස්ථානාචාර්ය පූජ්‍යපාද කෑගල්ලේ උඩුවේවල අඤ්ඤාරාම නායක ස්වාමීන් වහන්සේ. උන්වහන්සේටත් මෙවන් වූ ශාසනික කටයුතු තව ඉටු කරන්නට ශක්තිය ධෛර්ය නිරෝගී සුවය චිර ජීවනයේ ලැබේවා.